එම අද ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට ගිරිමානන්ද සූත්‍රයේහි එන දස සංඥාවන් මූලික කොටගෙන සම්මා සතිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරගෙන ඇති. ගිරිමානන්ද සූත්‍රයේහි බුදුරජාණන් වහන්සේ සංඥා 10ක් ප්‍රගුණ කිරීමෙහි වැදගත්කම විශේෂයෙන් මතකොට දේශනා කරන්නේ ගිරිමානන්ද තෙරුන් වහන්සේ බලවත්තේ ගිලන්ව ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමෙහි වැඩ සිටි සමයේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිහිපත් කරන්නට යෙදුණා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුව බලවත් ඒ රෝගාතුරව සිටිනවා ඔබ වහන්සේ උන්වහන්සේ වෙත වැඩම කරනවා නම් ඒකෙන් මහත් වූ යහපතක් සිද්ධ වෙනවායි කියනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ආනන්ද ඔබ මේ දස සංඥාවන් ඉගෙනගෙන ගිරිමානන්ද භික්ෂුවට එය දේශනා කළොත් ඒ ගිරිමානන්ද භික්ෂුව ඒ දස සංඥාවන් ශ්‍රවණය කරලා මේ වැළඳිලා තියෙන රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙන්නට එය හේතුවක් වෙනවා. ඒ නිසා මේ දස සංඥාව ගෙනගෙන ගොස් ගිරිමානන්ද තෙරුන්ට ඒ ප්‍රකාශ කරන්නට කියලා යෝජනා කරලා බුදුරජාණන් වහන්සේ දස සංඥා පිළිබඳව දේශනාව සිදු කරන්නට එහිදී සංඥා 10ක් පිළිබඳව තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා අනිච්ච සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකී අනිවිෂත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනාපාන සත්. මේ සංඥා 10ක් හැටියට ප්‍රගුණ කරන්නට බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ දීර්ඝ කාලයක් මුළුල්ලේ පුතජන සත්‍යයෙන් හැටියට අපේ චිත්ත સંතානෙහි ලෝකය පිළිබඳව වැරදි සංඥාවන්, වැරදි දෘෂ්ටීන්, වැරදි මනෝභාවයන් හිදා බැහැගෙන පවතී. තථාගතයන් වහන්සේ විපල්ලාස සූත්‍රයේහි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ දැක්වෙන විපල්ලාස සූත්‍රයේ දක්වනවා චත්තාරෝ මේ ධික්කවේ විපල්ලාස මහණෙනි මේ ලෝකයේහි පුද්ගලයෝ වැරදි විදිහට වටහා ගන්නා කාරණා හතරක් තියෙනවා. මොනවද ඒ කාරණා හතර? අනිච්චේ වික්කවේ නිච්ඡන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාස. අනිත්‍ය වූ ධර්මයන් පිළිබඳව නිත්‍ය සංඥාව ඇති වෙනවා. නිත්‍යයි කියන මනෝභාවය ඇති වෙනවා. නිත්‍යයි කියන දෘෂ්ටිය ඇති වෙනවා. එතකොට දීර්ඝ කාලයක් මේ සංඥාවන් මේ දෘෂ්ටි අපේ චිත්ත සංතානවල සිඳා බහැකට පවතී. එතකොට දුක්ඛේ භික්ඛවේ සුඛංති. දුක්ඛ ධර්මයන් පිළිබඳව ඒවා සැපයි කියන වැරදි සංඥා, වැරදි දෘෂ්ටි, වැරදි අදහස් ඉදා දැකගෙන කියනවා. අනත්තනේ භික්කවේ අත්තාපි සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි පලස අනාත්ම වූ ධර්මයන් පිළිබඳ ආත්ම කියන සංඥාව කියලා දැසගෙන කියනවා ඊළඟට අසුභේ භික්කවේ සුභන්ති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ අසුභ උද්ධර්මයන් පිළිබඳ සුභ සංඥාව සුභ මනෝභාවය සුභ දෘෂ්ටිය හිතා දැසගෙන තියෙනවා එතකොට මේ වැරදි දෘෂ්ටි ඇති වෙන්නට වැරදි මනෝභාවයන් ඇති වෙන්නට මූලික වශයෙන් හේතු වෙන්නේ වැරදි සංඥා සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම හඳුනා ගැනීම මේ ලෝකයේහි අපි මේ ඉන්ද්‍රයන්ගෙන් යමක් හඳුනා යම් අරමුණක් හඳුනා ගන්නකොට ඒ ඒ ආරම්මණයට ආවේනික වූ ස්වરૂපයකින් තමයි ඒ අරමුණ හඳුනාගන්නේ. ඒ කියන්නේ දැන් අපි රූප දකිනකොට එක් එක් රූපයන් අනෙකුත් රූපයන්ගෙන් වෙන්කොට හඳුනා ගන්නා සටහන තමයි රූප සංඥාව කියන්නේ. ඒතර ශබ්ද බොහොමයක් අපි අහනකොට එක් එක් ශබ්දයකින් අන්‍ය වූ ශබ්දයන් වෙන්කොට හඳුනා ගන්නා සටහන තමයි ශබ්ද සංඥාව. එතකොට මේ විදිහට අපි ගන්නා සංඥාවන් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංස්කාර ධර්මයන්හි මේ ආරම්මණයන්හි අපට අවශ්‍ය නම් ආස්වාදනීය ආකාරයෙන් ඒවා සංඥාමතු කරගන්නට පුළුවන්. ඒ වගේම කලකිරෙන්නට හේතු වෙන ආකාරයෙන් සංඥාමතු කරගන්නට පුළුවන්. යථාර්ථය දකින්නට උදව් වෙන ආකාරයෙන් සංඥා මතු කර ගන්නට පුළුවන්. සුෂ්ණා මූලිකව අපි යමක් දිහා බලනකොට අපිට ඒ රූපයම අපි හිතමු පුද්ගලයෙක් දිහා බලනවා කියලා. ඒ පුද්ගලයා දිහා අපි තෘෂ්ණා මූලිකව සරාගීව බලනකොට අපට ආස්වාදයේ මොසු යම් කිසි සුභ සංඥාවක් තමයි ඒ තනත්තා හෝ තනත්තිය කෙරෙහි මතුවේ. අපි පටිඝ මූලිකව ඒ තනත්තා හෝ තනත්තිය කෙරෙහි බලනකොට අපට පටිඝ මූලික, දේශ මූලික සංඥාවක්. එහෙම නැත්නම් ප්‍රතිවිරෝධාකාර සංඥාවක්, මුරුස්සන සංඥාවක් තමයි එතනත්තා හෝ තනත්තිය කියලා කියන්නේ. විදර්ශනා මූලිකව අපි එතනත්තා හෝ තනත්තිය දිහා බලනකොට අපට ත්‍රිලක්ෂණ වශයෙන්, පටිච්චසමුප්පන්න වශයෙන් හඳුනා ගන්නට පුළුවන් යම්කිසි ප්‍රඥා මූලික සතහන සංඥාවක් අපි තුල මතුවේ. අන්න ඒ විදිහට එක් එක් පුද්ගලයා ලෝකය දකිනකොට විඳිනකොට එහෙම නැත්නම් අරමුණු ගන්නකොට ඒවා පිළිබඳව විවිධ ස්වરૂපයෙන් සටහන් ගන්නට පුළුවන්. ඒක අරමුණකට එකම සටහනක් නෙමෙයි. දැන් පිටතොල් මතක ඇතිනේ අපි කුංචි කාලේ පාසල් යනකොට චිත්‍ර ගුරුවරයා යම් කිසිවක් Tamange මේසය උඩ තැන්පත් කරලා අර දරුවන්ට Taman ඉන්න තැන්වල ඉඳලා බලාගෙන Tamanට පේන විදිහට අඳින්න කියලා කියනවා. ඒතකොට එකම වස්තුවක් තමයි අර පන්ති කාමරයේ ඉන්න ළමයි 40ක් ඉන්නවා නම් ඒ 40 දෙනාම සටහන් කරන්නේ එකම වස්තුවක්. හැබැයි එකම වස්තුවක් වුණාට ඒ 40 දෙනා සටහන් කරන්නේ 40 ආකාරයි. ඇයි ඒ? තම තමන් ඉන්න තැන ඉඳලා තම තමන්ට පෙනෙන සටහනයි අඳින්නේ. අන්න ඒ වගේ එකම අරමුණක් ගත්තා වුණත් එක් එක් පුද්ගලයා ඒ අරමුණ ගන්නේ එක් එක් සතහන්ව. ඒක තමයි සංඥාව කියලා. ඒ තනත්තා ඒ හඳුනා ගන්නා කප්. එතකොට එක් එක් පුද්ගලයෝ පමණක් නෙමෙයි එකම පුද්ගලයා ගත්තා වුණත් අවස්ථා ගණනාවකදී යමක් හඳුනාගන්නේ විවිධ සතහන්. එතකොට සමාගී මනෝභාවයක් ලෝකයේ අත්දකින්නකොට සරාගී විදිහට ප්‍රියමනාප විදිහට හඳුනාගත්තු කෙනාම ද්වේෂමූලිකව බලනකොට නුරුස්නා ආකාරයෙන් හඳුනා ගන්නට පුළුවන්. තමන්ගේම බිරිඳ, තමන්ගේම සැමියා, තමන්ගේම දරුවා විතක ප්‍රියශීලී ස්වරූපයෙන් තමන්ට පෙනෙන්නට පුළුවන්. විතක අප්‍රිය අමනාප ස්වරූපයෙන් පෙනෙන්නට පුළුවන්. ඒකම කෙනා එකම කෙනා පිළිබඳව අවස්ථා දෙකකදී අපි දෙවිධයක සංඥාවකින් තමයි හඳුනාගන්නේ. රාග මූලික සංඥාව සහ පටිඝ මූලික සංඥාව. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව මුල් වෙනකොට ඒ අවිද්‍යාව මූලික කොටගෙන සත්‍යය ලෝක ධර්මතාවයන් ලෝකයේ මේ සංස්කාර ධර්මයන් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්මණයන් නිවැරදිව හඳුනා ගන්නවා වෙනුවට වැරදි හැඳින්වීම නැති කර ගන්නවා වැරදි වැටහි නැති කර ගන්නවා වැරදි දෘෂ්ටි ඇති කර. ඒක තමයි සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. විපල්ලාස කියලා කියන්නේ විකෘති. ඒතර සංඥාව විකෘති විදිහට සංඥා ගන්නවා. සතහන ගන්නෙම විකෘති ඒ විකෘති සතහන ගන්නකොටම ඒ තනත්තාට විකෘති මනෝභාවයක් ඇති වෙනවා. ඒක පාදකයි. ඒ විකෘති මනෝභාවය ඇති කරගන්නකොටම විකෘති දෘෂ්ටියක් ඒ තැනත්තාට කාලාන්තරයක් ඒ වැරදි විදිහට සංඥා ගතිමින් වැරදි විදිහට මනෝභාවයන් ඇති කරනකොට වැරදි දෘෂ්ටියක් තහවුරු වෙනවා. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් පිළිබඳව අපේ නොකමැතිව පටිඝ සංපයුක්තව සටහන් ගන්නකොට ඒතනත්ත අපට විරුද්ධකාරයෙක් ඒතනත්ත අපේ සතුරෙක් ඒතනත්ත අපට අනතුරු කරන කෙනෙක් අපේ විරුද්ධවාදීක කියන අදහස් නැවත නැවත දීර්ඝ කාලයක් මතුවෙනකොට ඒ තනත්තා අපේ සතුරෙක්ක කියන දෘෂ්ටිය අපේ මනසේ තදින් සහව. එතකොට මුලින් සතුරු ආකාරයෙන් සංඥාව ගත්තා ඒ පිළිබඳව නැවත නැවත කල්පනා කරලා ඒ පිළිබඳව දෘෂ්ටි අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය වූ සංස්කාර ධර්මයන් නිත්‍ය ස්වરૂපයෙන් අපි අරමුණු ගන්න. එහෙම නැත්නම් සතහන් ගන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් මලක් පිපිලා පර වෙලා යනකොට අපිට ඒක අනිත්‍යයි කියලා යම් ස්වરૂපයකින් දැනෙනවා. ගහක් වැඩිලා ලොකු මහත් වෙලා විනාශ වෙලා යනකොට ඒක අනිත්‍යයි කියලා අපිට දැනෙනවා. පුද්ගලයෙක් ඉපදිලා ලොකු මහත් වෙලා වයස්ගත වෙලා මැරෙනකොට අනිත්‍යයි කියලා දැනෙනවා. නමුත් සමහර දේවල් දැන් අපි හිතමු බිමට අලලා තිබෙන පිඟන් ගන්නවා. ඊයේ බලනකොටත් ඒ විදිහමයි අද බලනකොටත් ඒ විදිහයි හෙට බලනකොටත් ඒ විදිහයි ගිය සතියෙත් එහෙමයි මේ සතියෙත් එහෙමයි ලබන සතියෙත් එහෙමයි ගිය මාසෙත් එහෙමයි මේ මාසෙත් එහෙමයි ලබන මාසෙත් එහෙමයි ගිය අවුරුද්දෙත් එහෙමයි අපි දැක්කේ මේ අවුරුද්දේ දකින්නේ ඒ විදිහ තමයි ලබන අවුරුද්දේ දකින්නේ ඒ විදිහ. දැන් මේක දීර්ඝ කාලයක් අපට වෙනසක් නැතිව දැర్శණය වෙනකොට එක්තරා ස්ථාවර ගතියක් ඒ පිළිබඳව මනසේ ස්ථාවර සංඥාවක් ඇති වෙනවා. හැමදාම එකම විදිහට පෙනෙනකොට එකම විදිහට ඒක දකින්න අපේක්ෂා කරන ගතිය. එකම එකම සංඥා ගතිය ඇති වෙනවා. ඒක තමයි නිත්‍ය සංඥා. එතකොට මේ නිත්‍ය සංඥාව නිසා මේ පිනංගඩොල එහෙම නැත්නම් මේ විත්තිය මේ ගොඩනැගිල්ල හැමදාම මෙහෙම තියෙනවා අපි පුංචි කාලෙත් එහෙම තිබුණා දැනුත් තියෙනවා ඉදිරියටත් ඒයි කියලා එහෙම අදහස් පහළ වෙනවා ඊට පස්සේ ඒක යම් අවස්ථාවක බිඳිලා තිබුණොත් කැඩිලා තිබුණොත් අනේ ඒක කොහොමද උනේ කියලා හිතන මට්ටමට අපි ඒ පිළිබඳව යම් කිසි නිත්‍ය වූ සංඥාවක් සතහනක් දෘෂ්ටියක් අපේ සිත් තුළ තහවුරු කරනවා. ඒ විදිහට අපිට නොදැනුවත්වම මේ සංස්කාර ධර්මයන් පිළිබඳව නිත්‍ය සංඥා, නිත්‍ය මනෝභාවය, නිත්‍ය දෘෂ්ටීන් තහවුරු. ඊළඟට අනාත්ම වූ සංස්කාර ධර්මයන් පිළිබඳව ආත්ම පුද්ගල සත්ත්ව මම කියන මේ සංඥා ඇති වෙනවා. දීඝ කලක් එහෙම ඇති වෙනකොට ඒ බඳු දෘෂ්ටියක් තහවුරු වෙනවා. එතකොට ඒක ආත්ම දෘෂ්ටිය. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය. මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥා වශයෙන් විපරීත වෙනවා මනෝභාවයන් වශයෙන් විපරීත වෙනවා දෘෂ්ටි වශයෙන් විපරීත වෙනවා කවර කාරණා පිළිබඳව අනිත්‍ය පිළිබඳව නිට්ටයයි කියලා දුක පිළිබඳව සුඛයි කියලා අනාත්මය පිළිබඳ ආත්මයි කියලා අසුභයි පිළිබඳ සුභයි කියලා අපිට එහෙම සංඥා දෘෂ්ටි මනෝභාවයන් විකෘතිව ඇති වෙනට පුළුවන් සහ ඇති වෙනවා. ඒ යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට ඕන නම් මේ විකෘතියෙන් නිදහස් වෙන්න. ඒ විකෘති දෘෂ්ටි වෙනුවට සම්මා දිට්ඨිය. විකෘති දෘෂ්ටි අපි හඳුන්වන මිත්‍යා දෘෂ්ටියයි. යමක් නොපෙනෙනවා නම් නොදැනෙනවා නම් නොයැටහෙනවා නම් එය හඳුන්වනවා අවිද්‍යාව. අවිද්‍යාව එකක් මිත්‍යා දෘෂ්ටිය තමයි. අවිද්‍යාවයි කියලා කියන්නේ නොයැටහෙන ගතිය, නොපෙනෙන ගතිය, නොදැනෙන ගතිය. මිත්‍යා දෘෂ්ටියයි කියලා කියන්නේ වැරදි විදිහට හඳුනා ගන්න, වැරදි විදිහට දැක ගන්න. ඒක දැකලා තියෙනවා. හැබැයි වැරදි. අවිද්‍යාව තුළ පැහැදිලි දැක්මක් නැහැ. මිත්‍යා දෘෂ්ටිය තුළ දැක්මක් තියෙනවා. හැබැයි දැක්ම වැරදි දැක්මක්. එතකොට මේ වැරදි දැක්ම දුරු කරන්න නම් සම්මා දිට්ඨිය උපදවන්න. සම්මා දිට්ඨිය උපදවන්නට නම් අපට නිවැරදි සංඥා ඇති කරගන්නට ඕන. නිවැරදි සටහනකින් ඒක ගන්නට නිවැරදිව සිතන්නට අපි පෙළඹෙන්න. ඒතකොට එකපාරටම මිත්‍යා දෘෂ්ටියෙන් අපිට සම්මා දිට්ඨිය තව තීන්න වෙන්න බෑ. එහෙම අවතීන වෙන්න නම් ඒ මිත්‍යා දෘෂ්ටි ඇති වෙච්ච කමයටම යන්න ඕන. මිත්‍යා දෘෂ්ටි ඇති උනේ කොහොමද? වැරදි සංඥාවක් ගත්තා, වැරදි මනෝභාවයක් නැති වුණා, වැරදි දෘෂ්ටි ඇති සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, විත්ති විපල්ලාස. ඒක විදිහට ගිහිල්ලා තමයි අපිට මේක ලෙහන්නට වෙන්නේ. සංඥාව වෙනස් කරන්නට වෙනවා, මනෝභාවයන් වෙනස් කරන්නට වෙනවා. ඊට පස්සේ තමයි අපේ දෘෂ්ටිය වෙනස් වෙන්නට ඒ උපකාරය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදී අපි වැරදි විදිහට හඳුනාගෙන තියෙන වැරදි විදිහට ග්‍රහණය කරගෙන ඉන්න සංඥා 10ක් වෙනස් කරන්නට බුදුරජාණන් වහන්සේ දස සංඥාවක් දේශනා කළා. ඒකෙදි මුල් කාරණා නමය සංඥා වෙනස් කරන්නට අවසාන එක ආනාපාන සති. එතන සංඥා වෙනස් කරන්නට නෙමෙයි පවතින යථාර්ථය නිවැරදි සංඥාවෙන් දැක ගන්න. දැන් මුලින් සඳහන් කරන අනිත්‍ය සංඥා අනාත්ම සංඥා ආදී දක්වන්නේ මෙතෙක් පවතින වැරදි සංඥා වෙනස් කරගෙන. දැන් අවසාන එක ආනාපාන සති කියන තැන දැන් පිටතොත් මේ දස සංඥාව ගැන කියවනකොට සමහර කෙනෙකුට ඒක දැනিলা ඇති මුල් කාරණා එක විදිහට යනවා අවසාන 10 වෙනි කාරණේ වෙනස් වගේ. මුල ඉඳලා යන්නේ අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන් ගිහිල්ලා අවසානයේ ආනාපාන සති. එතන සංඥාවක් ගැන නෙමෙයි කියන්නේ සතිය ගැන. හරි ඒ කොහොමද අර මුල් කාරණා නවෙන් අපිට මඟ පෙන්නලා තියෙනවා මෙතෙක් වැරදි විදිහට වටහාගෙන ඉන්න කාරණා වැරදි දෘෂ්ටි වැරදි සංඥා වෙනස් කරන්නට නිවැරදි සංඥා මතු කරා. දහවෙනි කාරණයෙන් අපට උපදෙස් දීලා තියෙනවා සම්මා සතිය පිළිපවාගෙන යමක් පවතින ස්වરૂපයෙන් කොහොමද හඳුනාගන්නේ? නිවැරදිව කොහොමද යමක් යථාර්ථවත් දකින්නේ? ඒ දකින්නට සම්මා සතියේ අපි නිවැරදි සංඥා දකිනවා. එතකොට මේ කාරණා 10 අපිට විශේෂයෙන් වැදගත් වෙනවා නිවන් දකින්නට ගුණධර්ම වඩන කෙනෙකුට මුල් කාරණා 9 වැරදි සංඥා දුරු කරගන්නට දසවැනි කාරණය නිවැරදි ප්‍රකෘති සංඥා ඇති කරගන්නටත් උපකාරී වෙනවා. ඒතර පළවෙනි කාරණය තමයි අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා කියලා කියන්නේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි කියලා මේ පංචපාදානස්කන්ධය. ඒ පිළිබඳ පංචස්කන්ධය පිළිබඳ ඇති වෙන උපාදානය නිසායි සසර දිගින් දිගට යන්නේ. ඇයි මේව උපාදාන කරගෙන තියෙන්නේ? ඒවා නිත්‍ය සුභ සුඛ ආත්ම වශයෙන් අරගෙන තියෙනවා. එතකොට ඒවා පිළිබඳ නිත්‍ය සංඥාවක් අපේ సంతානේ කාවැදිලා තියෙනවා, හිඟා දැසගෙන තියෙනවා. ඒ සංඥාව දුරු කරන්න මේ පංචස්කන්ධය අනිත්‍යයි අනිත්‍යයි කියන ස්වરૂපයෙන් සංඥා ගන්නට සතහන් ගන්නට අපේ මනස කොළඹවන්න. පුහුණු කරන්න. උත්සාහයෙන් පුහුණු කරන්න. දැනට අපි ස්වභාවයෙන්ම ගන්නේ අර විදිහට නිත්‍ය සංඥා. ඒතර නිත්‍ය සංඥා ඇති වෙන්නේ ඇයි? ඒවා දීර්ඝ කාලයක් එක විදිහට පවතිනකොට. එතකොට අපි යම් දවසක යම් කිසි සටහනක් ගත්තනම් ඒ සටහන ඒ විදිහෙන් අපි හිතමු මෑණියන්ගේ සෙනෙහස පිළිබඳව, පියාණන්ගේ සෙනෙහස පිළිබඳව, දරු සෙනෙහස පිළිබඳව යම්කිසි සංඥාවක් අපි ගත්තා නම් ඒක සිහිපත් කරන වාරයක් පාසා අපි ඒ ස්වરૂපේම තමයි ඒක සිහි කරන්නේ. ඒ සංඥාවෙන්ම තමයි ඒක ගන්න. ඒ විදිහෙන්ම තමයි ඒක උපාදාන කරන්නේ. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස මේ හැම දෙයක් පිළිබඳවම ওই විදිහට සිද්ධ වෙන්නට පුළුවන්. එතකොට වේදනාව යම්කිසි සුඛ වේදනාවක්, දුක්ඛ වේදනාවක් මතුවුණා නම් ඒක සිහි කරන වාහනයක් පාසා අපි ඒ සංඥාවෙන්මයි ඒක ගන්නෙ. එතකොට සාගීව යම්කිසි සුඛ වේදනාවක් වින්දනම් ඒක සිහි කරන වාරයක් පාසා ඒ තරහී සංඥාවෙන්ම සුඛ සංඥාවෙන්ම තමයි අපි ඒ සතහන ගන්න මේ වේදනාව පිළිබඳ. ඇයිද මේ මුල් වේදනාව අපි දැඩිව උපාදාන කරගන්නේ? පටිඝ සංපයුක්ත යම් වේදනාවක් දුක්ඛ වේදනාවක් කටුක වේදනාවක් අපි උපාදාන කරගත්තම ඒ සිහි කරන වාරයක් පාසා නැවතනත් අපි සිහි කරන්නේ අර මුලින්ම ගත්තු විදිහටම මේක තමයි උපාදානයේ තියෙන බරපතල කාරණා යමක් වැඩිව එකම විදිහට උපාදාන කරගත්තාම සිහි කරන සිහි කරන වාරයක් පාසා ඒ විදිහ තමයි දැනෙන්නේ. ඒකට එහි වෙනසක් අපට දැනෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් හැඟෙන්නේ නැහැ. ඇයිද හැඟෙන්නේ? ඇත්තේ එකම ස්වરૂපයකින් අපි උපාදාන කරගෙන තියෙන නිසා. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන අපිට එක්තරා නිත්‍ය ස්වરૂපයකින් තමයි අපි උපාදාන කරගෙන තියෙන්නේ. එතකොට ඒවාහි අනිත්‍ය ස්වરૂපය උත්සාහයෙන් අපි විමසා බැලුවොත් තමයි අපට පැහැදිලිව පේන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳ අනිත්‍ය සංඥාව දියුණු කරන්නට අපේ මනස පුහුණු කළ යුතු බව. ඊළඟට අනත්ත් සංඥා. අනත්ත් සංඥා කියලා කියන්නේ චක්කුන් අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධාන් අනත්තා ආදී වශයෙන් ඉති අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙර. ආධ්‍යාත්මිකෝ බාහිරෝ. ඒ කියන්නේ තමන් පිළිබඳව පරිබාහිර අරමුණු පිළිබඳව ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන මේ ආයතන 12 පිළිබඳ අනාත්ම වශයෙන් අනාත්ම කියලා කියන්නේ සත්ව පුද්ගල ස්වરૂපයක් නැති හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන නාම රූප ධර්ම සමූහයක් හැටියට ඒවා පිළිබඳව දකි. එයිද අපිට දිගු කලක් බාහිර කාරණා කෙසේ වෙතත් මේ රූප දකින්නේ මමයි. මේ ශබ්ද අහන්නේ මමයි. එතකොට මේ වේදනා විඳින්නේ මමයි. මේ ස්පර්ශය ලබන්නේ මමයි. එහෙම හිතන්නේ මමයි. මේ විදිහට එක්තරා පුද්ගලයෙක් කරන වැඩක් හැටියට මේ චක්කසෝත ධාන ජීවහා කාය මන කියන ෂඩේන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය පුද්ගල ක්‍රියාකාරීත්වයක් හැටියට සත්‍යයකගේ ක්‍රියාකාරීත්වයක් කෙනෙකුගේ ක්‍රියාකාරීත්වයක් මගේ ක්‍රියාකාරීත්වයක් හැටියට අපේ දැඩිව තහවුරු කරගෙන තියෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය, ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය, එතන තමයි ආත්ම දෘෂ්ටිය. එතකොට මේ ආත්ම දෘෂ්ටියෙන් සිත නිදහස් කරගන්න අනාත්මයි කියන බව නැවත නැවත අපි උත්සාහයෙන් පුහුණු කළ යුතු බව තමයි මේ අනත්ත් සංඥා අනාත්ම සංඥාව ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට අසුභ සංඥා. අසුභ සංඥාවයි කියලා කියන්නේ දැන් මේ පංචස්කන්ධය අපි සුභ වශයෙන් අරගෙන තියෙන විශේෂයෙන් අපිට මේ ඇහැට පේන රූපය අපි බොහොම සුභවාදීව අරගෙන තියෙන්නේ බොහොම ප්‍රියශීලීව අරගෙන තියෙන්නේ. ඒතර කොච්චර අනිත් අය පිළිබඳව අපට අප්‍රසන්න හැඟීම් ඇති වුණත් Taman පිළිබඳව Tamanට ඇති වෙන එක්තරා සුභ ආකල්පයක්. දැන් තව කෙනෙකුගේ දහඩිය ආග්‍රහණය වෙනකොට අපට අප්‍රසන්න බවක් ඇති වෙන්න පුළුවන්. නමුත් Taman Tamanගේ ළඟත් එහෙම දහඩිය ගලනවා තමන්ගේ දහඩියත් අප්‍රසන්නයිනේ කියන ඒ හැඟීමට අපි එච්චර එන්න සූදානම් නැහැ. ඒක අප්‍රසන්නයි කියලා හිතෙනවා නම් ඒකට යම්කිසි සුවද විලාසුත් එකක් තවරගෙන ඒ යටපත් කරගෙන යම්කිසි සුභවාදී ස්වරූපයකින් ගන්නට උත්සාහ කරනවා. එතකොට මේ විදිහට අපේ ශරීරයේ තියෙන දේවල් තව කෙනෙකුගේ කටේ තියෙන කෙල පිළිකුල් හැටියට අපිට දැනනට තමන්ගේ කටේ කෙල පිළිකුල් හැටියට දැනෙන්නේ නැහැ. ඒක කටේ තියෙනවා එහෙම තමන් ගිලිනවා තව කෙනෙකුගේ සෙම සොටු අප්‍රසන්න ආකාරයෙන් දැනනොත් තමන්ගේ ශරීරයේ තියෙන සෙම සොටු සමහර වෙලාවට ඒක එහෙමම ගිලිනවා තමන්ට ඒක ගැන එච්චර අප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? අනුන් පිළිබඳ කාරණා පිළිකුල් හැටියට දකින්න පුරුදුනත් තමන්ගේ කය පිළිබඳ දේවල් අපි එක්තරා සුබවාදී ආකල්පේ. අනිත් අය කතා කරන විදිහ අඩුපාඩු පේන්න පුළුවන්. තමන් කතා කරන විදිහ අඩුපාඩු අපිට පේන්නේ නැහැ. අනු හිතන විදිහ අඩුපාඩු පේනෙන්න පුළුවන්. Taman හිතන විදිහ හරියටම හරි වගේ තමයි අපිට හිතෙන්නේ. එන්න මේවා කියන්නේ Taman පිළිබඳ කාරණා කොහොම සුභවාදීව ගන්න කතියක් අපේ තුල තියෙනවා. ඒන් නිදහස් වෙන්නට නම් මේ දරණ කය පිළිකුල් සහගත දෙතිස් කුණපයකින් සැදුම් ලද්දක් කියන බව නැවත නැවත මෙනෙහි කරන්නට කොටස් වශයෙන් බෙදා බලන්නට අපිව පොළඹවනවා අසුබ සංඥාව තුළ. අත්ථීමස්මින් කායේ කේසාලෝමා නකා දන්ත ආදී වශයෙන් මේ මම කියලා සත්‍යය කියලා පුද්ගලයෙක් කියලා අපි ආරූඪ කරගෙන ඉන්න මේ කය මෙන්න මේ වගේ පිළිකුල් සහගත කොටස් වලින් තමයි හැදිලා තියෙන්නේ කියන බව නැවත නැවත මෙනෙහි කිරීම තමයි අසුබ සංඥා. ඊළඟට ආදීනව සංඥා. ආදීනව සංඥා කියලා කියන්නේ දැන් මේ ලෝකේ දැන් අපි අර මුලින් සඳහන් කළේ අනිත්‍ය සංඥාව වඩන්නට කිව්වේ නිත්‍ය සංඥාව දුරු කරන්න. අනාත්ම සංඥාව වඩන්නට කියලා කිව්වේ ආත්ම සංඥාව දුරු කරන්න. අසුභ සංඥාව වඩන්නට කිව්වේ සුභ සංඥාව දුරු කරන්න. ආදීනව සංඥාව වඩන්නට කියලා කියන්නේ ආස්වාදය ආස්වාදනීය සංඥාව දුරු කරන්න. ඒ කියන්නේ දැන් පින්නතුනේ මේ මේ පංචස්කන්ධය ඇසුරු කරමින් මේ ඉන්ද්‍රියන්ගෙන් ලෝකය අත්විඳිනකොට ඇහෙන් රූප දකිනකොට බොහෝම ආස්වාදනීය ගතියක් ඊළඟට කනෙන් ශබ්ද අහනකොට බොහොම ආස්වාදනීය ගතියක් නාසයෙන් ආග්‍රහණ විඳිනකොට දිවෙන් රස විඳිනකොට කයෙන් ස්පර්ශ ලබනකොට බොහොම ආස්වාදනීය ගතියකින් තමයි අපි ඒව ග්‍රහණය කරන්නේ ඒක ආස්වාදනීය නැතිනම් ඒක බැහැර කරලා ආස්වාද ජනක දෙයක් ලං කරගන්න අපි වැයයක්. එතකොට මේ ආස්වාදයේ දකින්න තාක්කල් පුද්ගලයා සසරින් එතර වෙන්නේ නැහැ. කාමෙන් භවෙන් නික්මෙන්නේ නැහැ. එතකොට කාමය කියලා කියන්නේ කැමැති බව අර ආස්වාදනීය ආකාරයෙන් අරමුණු ගන්නකොට ඒවා නැවත නැවත ලබන්නට කැමැති වෙනවා. ඒක කාමසත්. කාම තණ්හාව නිසාම භව තණ්හාව හටගන්නවා අපිට ඒ කැමති දේවල් එක්ක නැවත නැවත පැවතීමේ ඕනකම ඇති වෙනවා. ඒක තමයි භව තණ්හා. ඒතකොට කාම තණ්හා භව තණ්හා දෙකම ඇති වෙලිකමක් නිසාද මේ සංස්කාර ධර්ම මේ ආරම්මන ආස්වාදනීය ආකාරයෙන් ගන්න. ඒතර ආස්වාදනීය ආකාරයෙන් ගන්න පුරුදු වෙච්ච මේ ලෝකය ආදීනව සමූහයක් කියලා දකින්නට නම් ආදීනව සංඥාවෙන් ඒ දිහා බලන්නට බහු දුක්ඛෝ කෝයං කායෝ බහු ආදීනෝ මේ කය පැවැත්වීම බොහෝ දුක් සහිතයි ආදීනව සහිතයි චක්කු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ මේ විදිහට අපි මේවා ආස්වාදනීය ආකාරයෙන් පවත්වාගෙන ගියාට දුක් ගොඩක් එහෙම නැත්නම් ආදීනව ගොඩක් කම්කටොළු ගොඩක් මෙහි පවතින කියන බව හරියට වටහා ගන්නට ආදීනව සංඥාව. ඒතර ආදීනව සංඥාවේ ආස්වාදනීය සංඥාව දුරු කරන්නට ඒ උපකාරය. ඊළඟට පහාන සංඥා. පහාන සංඥා කියලා කියන්නේ උප්පන්නං කාම විතක්කං නාදි වාසේති පජහති කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ඒ වගේම උපන් උපන් අකුසල පාප ධර්ම එතකොට අපේ මනසෙහි කාම විතක්ක ඇති වුනහම ඒක හොඳ නැහැ ඒක ක්ලේශයක් ඒකෙන් සිත කිලිටි වෙනවා ඔක්කොම දන්නවා ගන්නවා වුණාට කාම විතරකයක් ඇති වෙනකොට ඒක අතහරින්නට කැමති නැති ගතියක් අපේ මනසේ තියෙනවා. ඒකට කාම විතරකයේ මතුවෙනන් පස්සේ ඒක නැවත නැවත තලු මරමර ආස්වාදනය කරන්න කැමති ගතියක් තියෙනවා. එතකොට මේ කැමැත්තේ රුචිකත්වයේ තියෙන තාක්කල් ඒ ක්ලේශය අපි යමු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ව්‍යාපාද විතරක, විහංසා විතරක, ව්‍යාපාද කියලා කියන්නේ අනුන් වෙනසේවා කියන හැඟීම. එතකොට අනුන්ට විපත් වෙනවට, අනුන් වෙනස් වෙනවට, අනුන්ට අලාභයක් වෙනවට, අනුන්ට පාඩුවක් වෙනවට හැමෝම ගැන නෙමෙයි. තමන්ගේ විරුද්ධ පුද්ගලයෝ හැටියට හඟින අයගේ පරිහානිය විනාශය. ඒක අපේක්ෂා කරන්න මනස පෙළඹුනහම ඒක වැරදි කියලා දන්නවා. හැබැයි එහෙම හිතන්න පෙළඹුනහම ඒක බැහැර කරන්න සූදානම් නැහැ. ඒක ආශ්‍රාදයක් අපිට තියෙනවා. තමන්ගේ විරුද්ධවාදී පුද්ගලයාට මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම පරිහානියක් වෙන්න ඕන කියලා හිතනකොට ඒක වැරදි, ඒක අකුසලයක්, ඒක නිවනට බාධාවක්, මේක ක්ලේශයක් කියලා දැනෙනවා. දැනුණා වුණත් ඒ ඒ සිතුවිල්ලේ එල්ලෙලා ඉන්න කැමැති ගතියක් තියෙනවා. අතහරින්න කැමති නැහැ. ඒක දුරු කරන්න කැමති. විහිංසාව විතර්කයක් එහෙමයි. විහිංසාව කියලා කියන අනුන්ට හිංසා කියන. ඒකට ව්‍යාපාද විතරකයෙන් කරන්නේ අනුන්ගේ විනාශය අපේක්ෂා කරන ගතිය විහිංසා විතරකයේ තුල තියෙන්නේ තමන්ම ඉදිරිපත් වෙලා අනුන්ට හිංසා කරන ගතිය. එතකොට මේ විතරකයන් මනසේ මතුවෙනකොට ඊට අමතරව සියලුම ක්ලේශය අපේ මනසින් බැහැර කරන්නට බැරි වෙන්නේ කුමක් නිසාද? අපි ඒවාහි එල්බගෙන ඉන්නට කැමැත්තක් තියෙනවා. එතකොට මේ ක්ලේශයන්ගේ ස්වභාවය දැන් අපිට හිතෙනවානේ භීතිය හිතිය කියන එකට නම් අපි කැමති නැහැ. අපි හුඟක් අයින් වෙන්න. පිය කියන එකෙන් අපි අයින් වෙන්න උත්සාහ කරන්නේ. එහෙමනේ අපිට මතු පිටට පෙනෙන්නේ. නෑ එහෙමම නෑ. බියටත් අපි කැමතියි. ඒ නිසා තමයි මිනිස්සු බිය ඇති කරන චිත්‍රපටි, ටෙලි නාට්‍ය, ඒ වගේම නාට්‍ය සංදර්ශන, විවිධ ජවනිකා ඒවා බලන්නට කැමති වෙන්නේ. දැන් ඔය මාරකලිදේ යනකොට ඒවා ඒවා පෙනෙනකොට අපේ ඇඟ කිලිපොලා යනවා. හැබැයි එහෙම කිලිකොලා ගියත් එතනින් අයින් වෙන්න සූදානමක් නැහැ. ඇඟ හිරිවැටි වැටි ඇඟ ගැහි ගැහි ඒක බලන්නටයි ඕන. එතකොට බිය ඇති කරන යම් යම් තෙලිනාට්‍ය චිත්‍රපටි එතකොට ඒවා දෙපැත්තෙන් දෙන්නෙකුගේ අතින් අල්ලගෙන හරි ගැහි ගැහි ඒවා බලන්න ඕන. ඒ මොකක් නිසාද? ඒ දීප්තිය තුලින් ඇති කරන කම්පණයට ඒ උත්තේජනයට අපි ප්‍රිය කරනවා. එතකොට පහාන සංඥා කියලා කියන්නේ ඒවා ඉන් අපේ සිත කිලිටි කරනවා කියලා දැනගෙන වහාම දුරු කිරීමට ඒවා දුරු කළ යුතු දේවල් ඒවා පවත්වාගත යුතු දේවල් නෙවෙයි ඒවා නඩත්තු කරගත යුතු නැවත නැවත ආස්වාදනය කළ යුතු දේවල් නෙවෙයි ඒවා දුටු සැනින් හඳුනාගත් සැනින් ස්පර්ශ වුණු සැනින් වහාම දුරු කළ යුතු ධර්ම කියන මේ සංඥාව කොහොම කිරීම තමයි පහන සංඥා එතකොට එහෙම නැත්නම් අපිට මේ මනෝභාවය නැති වෙනකොට ඒවා පවත්ව ගන්න ඕන නඩත්තු කර ගන්න ඕන වගේ අදහසක් තමයි ඇති වෙන්නේ. ඇයි? ඒ නැති කරන උත්තේජනයට අපි අධ්‍යහි වෙලා ඉන්නේ. ඒකට පහන සංඥා කියලා කියන්නේ ඒ යම් කිසි උත්තේජනයක් ඇති වුණත් ඒ අනර්ථකාරී ඒ අකුසලයක් ඒ ක්ලේශයක් නිසා වහා දුරු කළ යුතුයි කියන මේ සංඥාව ප්‍රගුණ කරනවා. පහන සංඥා. ඊළඟට විරාග සංඥා. විරාග සංඥා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව මෑල්ම ඒතං සංසං ඒතං පනේතං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සං සංහක්කයෝ විරාගෝ නිබ්බාන එතකොට සංහාව ශ්‍රේ කිරීම සංහාවෙන් දේවල් වල ඇලීම මහ දුක එතකොට දේවල් නැවත නැවත අල්ලා ගැනීම උපාදාන කර ගැනීම එයින් මහ දුකක් ඇති වෙනවා ඒ නිසා ඒ සියලු සංස්කාරයන් කෙරෙහි විරාගී බව, මැලෙන ගතිය. එය සාන්තයි ප්‍රණීතයි එයින් තමයි නිවීම තනපිට ඇති වෙන්නේ කියලා මේ සංඥාව ප්‍රගුණ කිරීම. ඒතර දැනට අපට දැනෙන්නේ දේවල් ලං කරගත් තරමට ඇලෙන තරමට තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නා තරමට අපේක්ෂා කරන තරමට ඒ ඒ තරමට තමයි අපට සෝය සැපය ඇති වෙන්නේ වගේ හැඟීමක් අපට දැනට තියෙන්නේ. එහෙම සංඥාවක් තමයි තියෙන්නේ. ඒවා නැති වෙනකොට මහා අමාරුවක්. ඒවා අහිමි වෙනකොට ඒවා නොලැබී යනකොට තියෙන දේවල් අඩු වෙනකොට මහා පීඩාවක්. ඇයි ඒ? ඒවා පිළිවීම තමයි ඒවා අත්පත් කරගෙන සිටීම තමයි සුවේ හැටියට අපට දැනෙන්නේ. ගණේ අත්පත් කරගෙන තියෙන තරම. ඒවල් දරවල් ඉඩකඩම් බහුලව තියෙන තරම. ඒක තමයි සුවේ හැටියට අපට දැනෙන්නේ. යාන වාහන එකක් නෙමෙයි දෙක තුනක් තියෙන තරම. එතකොට මේ දෙක තුනක් තිබුණා කියලා දෙක තුනේ අපි එකවර යන්නේ නැහැ. හැබැයි Tamanට යාන වාහන කීපයක් තියෙනවායි කියන සංඥාව Tamanට ආස්වාදනීය. Tamanට ඒක සුවයයි. මට මෙච්චර මිල මුදල් තියෙනවා කියලා හිතන ගතිය මට මේ මේ තරම් ඉඩකඩම් තියෙනවා කියලා හිතන ගතිය Tamanට මහ සුවයක්. එතකොට දේවල් තිබීම පවත්වා ගැනීම තෘෂ්ණාවෙන් නඩත්තු කිරීම තමයි සාන්ත සුවේ හැටියට අපට දැනෙන්නේ. හැබැයි එය මහ දුකක්, එය පීඩාවක්, එය ආදීනවයක්. මේ සියලු සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාවෙන් නිදහස් වෙන්නට පුළුවන් නම් විරාගයක් ඇති කරගන්නට පුළුවන් නම්, රැල්මක් ඇති කරගන්නට පුළුවන් නම්, එය තමයි ශාන්තෝ ප්‍රණීතෝ සුවය කියලා යම් කෙනෙකුට ඒ සංඥාව ප්‍රගුණ කරන්න පුළුවන් නම් තමයි අර ඇති බව නොවේ නැති බවයි සුවය කියන නෛෂ්ක්‍රම්‍ය අභ්‍යාසය දිනු කරන්නට පුළුවන්. එය නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය හැඟීමක් වෙනවා. ඊළඟට නිරෝධ සංඥා. නිරෝධ සංඥාව කියලා කියන්නේ නිරුද්ධ කිරීම. එතකොට විරාග සංඥා කියලා කියන්නේ ඇලීමෙන් තොරවීම. එතකොට අලවාගෙන බදවාගෙන ප්‍රශ්නාවෙන් පවත්වා ගැනීම සුගදායකයි එය තමයි ආස්වාදනීය කියලා හිතන ගතිය නිදහස් වීම. විරෝධ සංඥා කියලා කියන්නේ දේවල් පවත්වා ගැනීම, තියා ගැනීම. එතකොට අතන ඇලීමේ සුවය දකිනවා, මෙතන පවත්වා ගැනීමේ සුවය දකිනවා. එතකොට පවත්වා ගැනීම නෙමෙයි සුවදායක විරුද්ධ කිරීමයි. අතු නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරන්න පුළුවන් නම් එයයි හැබැයි සුවය. මේ දේවා පිළිබඳව පහසු නෑ අපේ මනස පුහුණු කරන එක අද කාලේ මේ නිවන් දකින්න නිවන් දකින්න කියලා මහා ඉහලින් කතා කළාට ඒ බොහෝ දෙනා බොහොම සරල විදිහට මතු පිටින් ඒවා අරගෙන තිබුණට අපේ මනෝභාවයන් හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් සත්ව సంతානයේ කිදාදැතගෙන තියෙන්නේ දේවල් සර්ව සම්පූර්ණයෙන්ම මතු මොහත කරන ආකාරයෙන්ම නිමාවටපත් වීම සුවදායකයි කියලා නෙමෙයි දේවල් පවත්වා ගැනීම නඩත්තු කර ගැනීම තමයි සුවදායක කාරණේ හැටියට අපට හැඟෙන්නේ එතකොට ඒ මම නිවන් දැකලා මම සෝවාන් වෙලා මම රහත් වෙලා මම බුදු වෙලා කියන අය එහෙම කියමිනුත් දේවල් පවත්වා ගන්නට. ඒ තමන් බුදු වෙලා කියන රාගය පවත්වා ගන්නට උත්සාහ කරනවා. තමන් සෝවාන් වෙලා සකදාගාම වෙලා කියලා ඒ ඇති කරන රාගය අන් අය අතර ඇති කරන ප්‍රතිප්‍රිය ඒක නඩත්තු කරගන්නට ඒගොල්ලෝ දඟලනවා. වාද විවාද කරන තර්ක විතර කරන. ඇයි ඒ පවත්වා ගැනීම සුවදායක බවක් දකිනවා. එතනින්ම පැහැදිලි වෙනවා එතන ඇති නිරෝධයක් නැහැ එතකොට සැබෑ නිරෝධය ලබන්නට නම් දේවල් පවත්වා ගැනීම නඩත්තු කර ගැනීම නෙමෙයි ඒවා නැවත නොහට ගන්නා ආකාරයෙන්ම ප්‍රහාණය වීම නිරුද්ධ වීමයි සැබෑ ශාන්ත වූ ප්‍රණීත වූ සුවය කියන බව දකින්නට අපේ සිත පුහුණු කරන්න ඕන පොළඹවන්නට ඕන ඒ පිළිබඳව මනස පුහුණු කරන සංඥාව තමයි නිරෝධ සංඥාවයි කියන්නේ ඊළඟට සබ්බ ලෝකී අනබිරත සංඥා. මේ සියලුම අපි ඇලෙන බැඳෙන හැම දෙයක් පිළිබඳවම අභිරති කියලා කියන්නේ දැඩිව ඇලෙන ගතිය. දැඩිව බැඳෙන ගතිය. එතකොට අපි මේ දේවල් දැඩිව අල්ලාගෙන ඉන්නවා සක්කාය දිට්ඨිය දැඩිවගෙන ඉන්නවා ඒ වගේම ආශ්‍රව ධර්මයන් කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨිආශ්‍රව අවිජ්ජාශ්‍රව මේවා දැඩිවගෙන ඉන්නවා ඊළඟට අනුස්සය වශයෙන් අපේ සිත් තුළ දැඩිව කිඳා බැහැලා තියෙනවා ක්ලේශ මූලයන්. එතකොට මේ දැඩිව අරගෙන ඉන්න ඇලීම් බැඳීම් වලින් සිත නිදහස් වුණ පමණයි ඒ සූක්ෂම ස්වરૂපයෙන් නිදහස් වුණ පමණයි අපට නිවන් අවබෝධ කරගන්නට භව ගමන සිප කරන්නට පුළුවන්. ඒ නිසා ලෝකයේ සම්බන්ධව පංචස්කන්ධයේ සම්බන්ධ දෘෂ්ටි වශයෙන් උපාදාන වශයෙන් ඒ වගේම ආශ්‍රව වශයෙන් අනුශ්‍රේ වශයෙන් නොඑක් විදිහට ඉතා සූක්ෂම විදිහට ඇලී බැඳී පවතින කාරණාවලින් සිත නිදහස් කරගන්න තමයි අනභිරත් සංඥා කියලා කියන්නේ. ඒතොනේ ලෝකයේ පිළිබඳව අභිරතිය, ගිල ගැනීම, එහි එල්බ ගැනීම නොවේ. ඒයින් සිත නිදහස් කර ගැනීමයි සැබෑ ශාන්තිය කියලා දකින්නට සිත පුහුණු කරන්නේ. ඊළඟට සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා. මේ කාරණය ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. දැන් දස සංඥාවල පළවෙනි එකක් කියන අනිත්‍ය සංඥා. නවවෙනි එකක් කියන අනිත්‍ය සංඥා. පළවෙනි එක කියන්නේ කෙලින්ම අනිත්‍ය සංඥා කියලා නවවෙනි එක කියන්නේ සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා. පළවෙනි එක කියන අනිත්‍ය සංඥා පැහැදිලි කරන්නේ රූපං අනිත්‍යං වේදනා අනිත්‍ය ආදී වශයෙන් පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය දර්ශනය. මේ නවවෙනියට කියන අනිත්‍ය සංඥාවෙහි පැහැදිලි කරන්නේ අට්ඨියති හරායති දිගුච්ඡති. සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති දිගුච්ඡති. සියලුම සංස්කාරයන් පිළිබඳව හැකිලෙන ගතිය, ආස්වාදනය නොකරන ගතිය, ඒවා බහැර කරන පිළිකුල් කරන ගතිය. ඒ කියන්නේ ඒවා පවත්වා ගැනීම ලැජ්ජාවක් හැටියට දකින ගතිය. ඒවෙන් හික්මෙන්නට පිටන ගතිය. ඒක තමයි මෙතන අනිච්ච කියලා කියන්නේ. එතකොට මේකෙදි දැන් පොතපතේ තියෙන්නේ අනිච්ච කියලා අර මුල් වචනේමයි. අයන්න, නියන්න, සයන්න බැවිතයන්. නමුත් සමහර වෙලාවට පොතපතේ දීර්ඝ කාලයක් මේවා සතහන් වෙනකොට ඇතිවෙච්ච වෙනස්කම් වෙන්නත් පුළුවන්. මෙතන සැබෑවටම කියවෙන්නේ අනිච්ච. ඒ කියන්නේ කැමති වෙන්නේ නැහැ කියන එකයි. සංස්කාර ධර්මයන් පිළිබඳව කැමැත්ත දුරු කරනවා. අනිච්ච සංඥා. එතකොට එතන වෙන්නේ ඡයන්න බැඳි මාත්‍රාන ඡයන අනිච්ච. ඒතර සංස්කාර ධර්මයන් පිළිබඳව කැමති වෙන්නේ. හැබැයි දැන් ඔය වර්තමානයේ ධර්ම විකෘති කරන වික්ෂු කණ්ඩායමක් කියාගෙන යනවා අනිත්ත නෙමේ න ඉච්ඡ කැමති හැටියට සිදු නොවන ගතිය. ඒ කියන්නේ මහා පටලැවිලි. පර බුදුදහමේ ගිරිමානන්ද සූත්‍රයේ අනිත්‍ය සංඥා දෙකක් කියනවා. පළවෙනි අනිත්‍ය සංඥාවෙන් කියන්නේ වහා බිඳී යනවා කියන අදහස. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ රූපං නිච්ඡං වා නිච්ඡං වා කියලා පැහැදිලි කරනවා රූපේ නිට්ටයද අනිත්‍යද. එතකොට මේගොල්ලෝ කියන විදිහට නිච්ච අනිච්ච වුණා නම් බුදුහාමුදුරුවෝ විමසන්නට තිබුණේ රූපං නිච්ඡං වා ඉච්ඡං වා ඒ ඉච්ඡ කියන එකට එහි නිෂේධාර්ථේ නම් අනිච්ච කියලා කියන්නේ එමනම් බුදුහාමුදුරුවෝ විමසන්නට තිබුණේ රූපං අනිච්ඡං වා ඉච්ඡං වා කියන්නේ නමුත් බුදුහාමුදුරුවෝ විමසන්නේ එහෙම නෙවෙයි රූපං අනිච්ඡං වා නිච්ඡං වා එහෙමනම් එතන හැබෑ වචනේ නිච්ච කියන එකයි ඉච්ඡ කියන එක නෙවෙයි එනිසා ඒ නිච්ච කියන එකට ප්‍රතිවිරුද්ධ වචන තමයි අනිච්ච කියලා තර හඳුනා නිච්ච කියලා කියන්නේ ආවර කියන එක ස්ථිර කියන එක අනිත්‍ය කියලා කියන්නේ ස්ථිර නැහැ අස්ථිරයි කියන අදහස. ඒතර මෙතන මේ සබ්බ සංඛාරයේ අනිත්‍ය සංඥා කියන තැන කියන්නේ සියලු සංස්කාරයන් කෙරෙහිම කැමැත්ත දුරු කරන. ඒවා කැමති වෙන්නේ නැහැ. ඒවා අපේක්ෂා කරන්නේ නැහැ. ඒවාෙහි කැමැති වෙන්නට දෙයක් නැහැ කියන බව හරියට හඳුනාගෙන ඒවා පිළිබඳව කැමැත්ත දුරු කරනවා ඒවා බැහැර කරන්නට කටයුතු ඒක තමයි මෙතන කියන අනිත්‍යතාවය. ඔය ධර්මයේ විකෘති කරන අය කියන්නේ ඔය දෙකම නෙමෙයි. ඒගොල්ලෝ කියන්නේ සංස්කාරයන් අපි කැමති හැටියට නොපවතින නිසා අනිත්‍යයි කියන්නේ. අපි කැමති හැටියට නොපවතින බව සංස්කාරයන්ගේ ලක්ෂණයක් තමයි. ඒකට කියන්නේ අනිත්‍ය කියලා නෙමෙයි අනත්ත් අනත්ත කියලා කියන්නේ සංස්කාරයන් හේතුප්‍රත්‍යයෙන් හටගන්නා නිසා අපේ කැමැත්තට අනුව පවතින්නේ නැහැ. එයිද මම කියලා කෙනෙක් නැහැ. මගේ කැමැත්තට පවතිනවා නම් මම කියලා කෙනෙක් හිතට එපා. මම කියලා කෙනෙක් නැති නිසා මගේ කැමැත්තට අනුව සංස්කාර පවතින්නේ නැහැ. කාගේ කැමැත්තට අනුව පවතින්නේ කාගේවත් කැමැත්තට නෙමෙයි අදාළ හේතුප්‍රත්‍යයම. එතකොට එය අනිත්‍ය පිළිබඳ කාරණයක් නෙමේ ඒ අනාත්ම ලක්ෂණය පිළිබඳ කාරණය. ඒ අනාත්ම ලක්ෂණය පිළිබඳ කාරණය වරදවලා අනිත්‍ය ලක්ෂණයට හේතු කරන්නට උත්සාහ කිරීම ධර්ම විකෘතියක්මයි. ඒතර මෙහි කියන්නේ අනිත්‍ය වශයෙන් පළමුවෙන් කියන්නේ වහා බෙදී යන ගතිය නවවෙනිවට කියන්නේ සංස්කාර ධර්මයන් පිළිබඳව කැමැත්ත දුරු කරගන්න. එතකොට අපේ කැමැත්තටම පවතින්නේ නැහැ කියන එක එහි එක්තරා ස්වરૂපයක් ඒක අනාත්ම ලක්ෂණය. මෙතන කියන්නේ ඒ ගැන නෙමෙයි ඒවාෙහි මේ බහු ආදීනව පවතින බව નિවරදිව දැකලා ඒ සංස්කාර ධර්මයන් පවත්වා ගැනීම අපේක්ෂා කිරීම නවත්ත. ඒවක් හැපති වෙන්නේ නැහැ. ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයිද? ඒව සාරයක් නැති බව දන්නවා. එතකොට දැන් එතනදී බුදුරජාණන් වහන්සේ කොමකටද අවධානය යොමු කරන්නේ? මේ සංස්කාර ධර්මයන් අපි ආස්වාදනීය ආකාරයෙන් ගන්නා තෙක් මේ සංස්කාර ධර්මයන් සුබ වශයෙන් ගන්නා තෙක් අපි ඒවා කැමති වෙනවා අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා යම්කිසි අවස්ථාවක ඒ සංස්කාර ධර්මයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා දකිනකොට තව දුරටත් ඒවා අපේක්ෂා කරන්නේ නැහැ කැමති වෙන්නේ නැහැ. ඒතකොට ඒ සංඥාව වැඩිම පිළිබඳවයි මේ නව වෙනුවට පැහැදිලි කරන්නේ සබ්බ සංඛාරයේසු අනිච්චපයි. ඊළඟට ආනාපාන සතිය. දැන් ඔය කාරණා මුල් කාරණා නවයේත්ම තථාගතයන් වහන්සේ අවධානය යොමු කරන්නේ මෙතෙක් පවතින ගරදි සංඥා දුරු කරන්න. දහවැනිවට ආනාපාන සති ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ සිහිය පිටුවාගෙන. දැන් මේ පිළිබඳව ඔය ධර්මයේ විකෘති කරන අය බොහෝ කතන්දර කියනවා ඒ ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරගෙන ඉඳීමේ තරම් වැදගත් නෑ ඒක නෙමෙයි ඊට වඩා වැදගත් කාරණා තියෙනවා ආදිවාසීන් එක එක විදිහට කෙනෙකුට විග්‍රහ කරන්නට පුළුවන් සියලු බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන්නේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ සිහිය පාදක කොටගෙන ඒ කියන්නේ ආනාපාන සතිය තමයි උන්වහන්සේලාට ප්‍රධාන කර්මස්ථානයේ බවට පත් වෙන්නේ. එයිද දැන් අර මුලින් කිව්ව කාරණා ඔක්කොම අපි හිතන අපි කල්පනා කරන විදිහත් එක්ක. ඒකට හිතන කල්පනා කරන විදිහ යම් යම් ආකාරයෙන් වරදින්නට පටලවෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා එය નિවරදි කරන්නට මේ සංඥා වෙනස් කිරීමේ ක්‍රමයක් දේශනා. ආනාපාන සතියෙන් කරන්නේ මේ කය ස්වභාවිකවම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඒ ස්වභාවික රටාව හඳුනා ගන්නට මනස පුහුණු කරනවා. මුල් නමෙන් කරන්නේ විකෘතිය දුරු කරන්නට වෑයම් කරනවා. දසවැන්නෙන් කරන්නේ ප්‍රකෘතිය හඳුනා ගන්නට වෑයම් කරනවා. ප්‍රකෘතිය හඳුනා ගන්නට බැරි වෙන්නේ කොහොමද නිසාද? සතියෙන් තොර නිසා. අපි සිහියෙන් තොර වෙච්ච ගමන් අපිට පවතින දේ පවතින ආකාරයෙන් හඳුනා ගන්නට බෑ. ඒතර විකෘති ආකාරයකින් තමයි. ඒතර සංඥා විපල්ලාස, විකෘති සංඥා. චිත්ත විපල්ලාස විකෘති මනෝභාවය ඊළඟට දිට්ඨි විපල්ලාස විකෘති දෘෂ්ටි ඇති වෙන්නේ ඇයි පවතින දේ පවතින ස්වභාවයෙන් ගන්නට බෑ එක්ක අතීත උපාදානයන් තුලින් අපි ලෝකය දකිනවා එක්ක අනාගත උපකල්පනයන් තුලින් ලෝකය දකිනවා එහෙම නැත්නම් වර්තමානයේ හැඟීම් වශයෙන් දේවල් භුක්ති විඳිනවා ඔය අවස්ථා තුනෙන්ම සිත නිදහස් කරගත්තු තැන තමයි සම්මා සතිය. ඒ කියන්නේ පූර්ව උපාදානයන් තියෙන්නපත් විදිහක් නැහැ එතන. ඒ කියන්නේ අතීතයේ ගත්තු විදිහට අතීතයේ සංඥා සටහන් ඇති කරගත්තු විදිහට ඒ අනුව අනුකරණය කරන ක්‍රමයක් යන්න බෑ. එහෙම වුණොත් එතන සිහියෙන් තොරයි. දැන් මේ වර්තමානයේ මේ කොවිඩ් වසංගතයේ පවතින කාලේ අපිට පේනවා තාම සිහි කල්පනාවෙන් හිටියොත් තමයි අපිට රැකෙන්නට පුළුවන් වෙන්නේ. ඇයි? ඇබ්බැහි මත පුරුදු මත කලින් කරපු විදිහට ඉස්සරලා හිතපු විදිහට හිතලා දේවල් කරගෙන ගියොත් ඒ පුද්ගලයා ඒ අවස්ථාවට උචිත විදිහට සිහි කල්පනාවෙන් රැකෙන්න වෛරයෙන් බේරෙන්නට අවශ්‍ය විදිහේ සෞඛ්‍ය පුරුදු පුහුණු කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ මෙතෙක් කාලයක් එහෙම එකක් පුරුදු වෙලා තිබුණේ නැහැ. දර පුරුදු වෙලා තිබුණ නැති නිසා ඒ පූර්වෝපාදානයන් මත පූර්ව ඇද්දෙහි මත පූර්ව හුරුව මත වැඩ කරන්නට ගියොත් ඒ තනත්තා සතිපට්ඨානෙන් තොරයි. ඊළඟට අනාගත උපකල්පන. අනාගත උපකල්පන කියලා කියන්නේ දැන් මේ කොවිඩ් වසංගතය නිසා ඒ වෛරසය මට බෝ වුණොත් එහෙම මෙහෙම වෙයි මෙහෙම වෙයි මම මැරෙයිද නැහැ මට ප්‍රශ්නයක් වෙයිද නැහැ කියලා ඒ අනාගත උපකල්පනයේ දැඩිව ගන්නට ගියොත් ඒ පුද්ගලයා අතහෝදනයේ සීමාවක් නැති වෙන්නට පුළුවන් එතකොට හුස්ම හිර වෙන ගානට මුඛාවරණ පළ දෙන්නට පුළුවන් ඊළඟට පුද්ගලයෝ එක්කලා දුරස්ත සම්බන්ධතා පමණක් නෙමෙයි කොහොමවත් සම්බන්ධතා පවත්වන්නට දියපත් වෙන්නට පුළුවන්. එහෙම එතකොට හැමතිස්සෙම මේ තැනත්තා ඉන්නේ තැටිගේ. වික්ෂිප්ත. එතකොටත් ඔහුට සිහිය පවත්වන්නට පුළුවන් කමක් නැහැ. එයිද අනාගතයේ සිදුවිය හැකි දේවල් පිළිබඳ උපකල්පනය කරමින් ඒන් මනස වික්ෂිප්ත කරගන්න. එමනම් අතීත උපාදානයන් එක්ක පැවතුනත් අපිට යථා ස්වභාවය දකින්නට බෑ. අනාගත උපකල්පනයන් එක්කලා පැටලුණත් අපට යථ ස්වභාවය දකින්නට බෑ. වර්තමානයේ තුල සිත පිහිටවා ගත්තා වුණත් හැඟීම් බර වෙච්ච ගමන් අපට යථාර්ථය දකින්නට බෑ. ඒ කියන්නේ පිටපත. දැන් සමහර කෙනෙක් වර්තමානයේ සිත පිහිටවාගෙන වර්තමානයේ සිත පිහිටවාගෙන Tamanta ඒ මොහොතේ දැන් අපි හිතමුකෝ වේදනානුපස්සනාව වඩනවා කියලා. සතිපට්ඨානයේ එක සතිපට්ඨාන අරමුණක් තමයි වේදනාව. එතන වේදනානුපස්සන සතිපට්ඨාන. දැන් තමන්ට සුඛ වේදනාවක් මතුවෙනවා. දුක්ඛ වේදනාව ගම් ඒකනේ වඩා ප්‍රකට එක. දුක්ඛ වේදනාවක් මතුවෙනවා. එතකොට ආචාර්යවරු කියා දෙනවා ඒ දුක්ඛ වේදනාව ගැන අවධානය යොමු කරන එක සිහි කරන්න. ඒක සිහි කරන්න කිව්වන් පස්සේ වේදනා වේදනා වේදනා වේදනා කියලා ඒක සිහි කරන්න උත්සාහ කරනවා. හැබැයි ඒ උත්සාහ කරන්නේ හැඟීම් බරව. හැඟීම් බරව කියලා කියන්නේ අර වේදනාව විඳින්නේ. ඒ වේදනාවේ පීඩාව හිර කරගෙන දරාගෙන ඒක ප්‍රතික්ෂේප කරන ඉක්මනට ඒක දුරු කර ගැනීමේ අදහසින් තමයි දැන් මේ මෙනෙහි කරන්නේ. එතකොට ඒ තනත්තා වේදනානුපස්සන වේදනානුපස්සන සතිපට්ඨානේ යුක්තව නෙමෙයි ඉන්නේ වේදනාව භුක්ති විඳිනුයි ඉන්නේ. එතකොට එතන සතිපට්ඨානයක් ඇත්තේ නැහැ. ඒතකොට වර්තමානයේ තමයි ඉන්නේ අතීත උපාදාන මතවත් අනාගත උපකල්පන මතවත් නේ. දැන් මේ දැනෙන වේදනාවත් එක්කයි එතනත්තා පවතින්නේ. හැබැයි දැනෙන වේදනාව මත සිහියෙන් නෙමෙයි ඉන්න හැඟීම් බර. එමනම් සම්මා සතිය කියලා කියන්නේ අතීත උපාදානයන් ගැන සිත නිදහස් වෙන්නට ඕන අනාගත උපකල්පනයන් ගැන සිත නිදහස් කරගන්නට ඕන වර්තමානයේ ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් බර නොවෙන්නටත් ඕන අන්න ඒ බඳු නිදහස් සිතකින් අපට අරමුණ දිහා බලන්නට පුළුවන් නම් තමයි අරමුණෙහි හැබෑ ස්වභාවය හැබෑ සතහන අපට හඳුනා ගන්නට පුළුවන් දැන් ආනාපාන සතිය ප්‍රමුණ කරනකොට සමහර අය කියනවා මම ආලෝකයක් දැක්ක මම පා වෙනවා වගේ දැනුණා. ඒ මොනවද? අර එක එක්කෙනා කියපුවා අහපුවා ඒවත් එක්කලා අනාගත උපකල්ප. එතකොට මේ අනාගත උපකල්පන ගැන මෙනෙහි කර කර සිහි කර කර ඒව මනසේ උපාදාන කරගෙන ඉන්නකොට ඒ වගේ වෙනවා Tamanට දැනෙන්න ගන්න. එතකොට හැබෑවට ආලෝකය දැකලවත් හැබෑවට කය පැහැදිලි වෙලාවක් නෙමෙයි මනසින් ඒවා උපාදාන කරගෙන ඒ උපකල්පනයන් උඩ ආස්වාස ප්‍රස්වාසයත් එක්ක නෙමෙයි සිත පව. ඊළඟට තව සමහරු කියනවා හාමුදුරනේ මම ආනාපාන සතිය වඩනකොට හිත සංසුන් වෙනකොට මට බුදුරුවක් නැවී පෙනෙනවා. ඒතර බුද්ධානුස්සතිය කාලයක් ප්‍රගුණ කරලා තියෙනවා දැන් ආනාපාන සතිය වඩනකොට බුදුරුවක් පෙනෙනවා. ආනාපාන සතිය වඩනකොට බුදුරුව පෙනිගහන්නේ නැහැ. බුදුරුව පෙනෙන එක වරදක් නොවුනට ආනාපාන සතිය වඩනකොට බුදුරුව පෙනෙනවා නම් ඒ වරදක්. ඇයිද? එතනට එතනට යෝග්‍ය නොවන එතනට අදාළ නැති ආරම්භණයක් වහෙන්ද එතනට ආවේ පූර්ව උපාදානය නිසා. එතකොට Taman සිහි කරනකොට Tamanට යමක් දැනෙන එක, පෙනෙන එක, හැඟෙන එක ඒක ආවර්ජන ප්‍රතිබද්ධයි. ආවර්ජනාවකින් තොරව ඉබේ බලහත්කාරයෙන් Tamanගේ මනසට යම් යම් අරමුණු එනවනම් එතන තියෙන්නේ පරිපාලනයක් නැතිකම, උපාදාන. ඒ නිසා බුද්ධානුස්සතිය වඩනකොට බුදුරුව ලැබෙන එක වෙනම කාරණයක්. ආනාපාන සතිය වඩනකොට බුදුරුව ලැබෙනවා නම් එතන තියෙන්නේ උපාදානයේම දුර්වල මානසික තත්ත්වයක්. ඒතකොට බුදුරුව ලැබීම ගැන මම මේ උදාහරණයට ගත්තේ ඒ වටහා ගන්න දුෂ්කර කාරණයක් නිසා. ඉතින් අනිත් ඕනම දෙයක් උපාදාන වශයෙන් මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, ගියදොර ඉතකඩ යම් යම් වේදනාවන්, සුඛාස්වාදයන්, අතිගයන් දෝමනස්යන්, දීති මේ නොයෙක් ඒවා පූර්ව උපාදානයන් මතුවෙන්නට පුළුවන්. ඒකට ඒවායින් තොරව අනාගත උපකල්පන වලින් තොරව වර්තමානය හැඟීම් බරව ඒ කියන්නේ ඇලීම් ගැටීම් වශයෙන් ග්‍රහණය කරන්නේ නැතිව අපිට පුළුවන් යම් අරමුණක් දෙස එහි හැබෑ ස්වභාවය හඳුනා ගත හැකි තරම් නිදහස් සිතකින් යමක් දිහා බලන්නට පුළුවන්. එතන තමයි සම්මා සතිය. ඒතර සම්මා සතියෙන් යුක්ත වෙනකොට අපිට ගත සිත පිළිබඳ ක්‍රියාකාරීත්වය පැහැදිලිව දැනෙන්නට ගන්නවා. ගත විතරක් නෙමෙයි. දැන් සතිපට්ඨානයේ පුහුණු කිරීමේදී ඒ දෙවිධයකින් පුහුණු කරන්නට පුළුවන් සමත විපස්සනා. සමත භාවනාවක් හැටියට සිහිය පුහුණු කරනකොට ඒකාග්‍රතාවයේ මුල් කොටගෙන ඒ කියන්නේ යම් අරමුණක් මතම සිත පිහිටවන්නට වෑයම් කරනවා. එක තැනක සිත පිහිටවන්නට වෑයම් කරනවා. දැන් ආනාපාන සතිය උනත් සමත විදර්ශනා දෙවිදිහෙම වඩන්නට පුළුවන්. සමතයක් ඇටියට ආනාපාන සතිය වඩද්දී තමයි නාසාග්‍රේ හෝ තොල අග හුස්ම රැල්ල වැදෙන තැනම සිත පවත්වා ගන්න කියලා කියන්නේ. ඒ සමතයක් නේ. ඒකට ඒකාග්‍රතාවයයි ඒ තුලින් වැඩේ. විදර්ශනාවක් හැටියට වඩනකොට එක්තැනක නෙමේ සමස්ත ආශ්වාස ප්‍රශ්වාස වායු ධාරාවම ස්පර්ශ කරමින් අරමුණු කරමින් තමයි විදර්ශනා වඩන්නේ. දැන් මේ සතිපට්ඨාන සූත්‍රය, ඒ වගේම විශේෂයෙන් මේ ගිරිමානන්ද සූත්‍රය, ඊළඟට ආනාපාන සති සූත්‍රය මේ හැම තැනකම බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය දේශනා කරන්නේ විදර්ශනාවක් හැටියට. මහත්ය ආකාරයකින්. කියන්නේ දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා, කෙටියෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. මේ හැම දෙයක්ම දැනෙන්නේ විදර්ශනාවක් හැටියට සිහිය පවත්වන නිසා. ඒ කියන්නේ විදර්ශනාවක් හැටියට පවත්වනවා කියන එකේ තේරුම අර එක පැනක එල්බගෙන ඒකාන්තතාවයෙන් නෙමෙයි විමර්ශනාත්මක විමසිලිමත්ව කුමක්ද එතන සිද්ධ වෙන දේ කුමක්ද එහි සිදුවෙන ක්‍රියාවලිය කියලා විමසිලිමත්ව මනස අවදි කරගෙන යමක් දිහා බලන්නට සිත පුහුණු කරනවා. අපි මේක පෙරත් පිළිපත් කරලා තියෙනවා අපිට විදුලි පන්දමක කියන්නේ ටෝච් එකක වර්තමානයේ තියෙන වෙනද ඉස්සර අර බැටරි කෑලි දාන ටෝච් එක ගත්තන් පස්සේ ඒකේ පිටුපස තියෙන මුකුණක් එක එක විදිහට කරකවල අපිට ඕන නම් පුළුවන් ආලෝකය එක තැනකට කේන්ද්‍රගත කරන්න. ફોકસ කරන්න. එතකොට අවශ්‍ය නම් පුළුවන් ආලෝකය විහිදුවන්න. එතකොට ආලෝක එක තැනකට කේන්ද්‍රගත කරනවා වගේ තමයි සිහිය එක තැනක ඉලක්කගත කරලා අපි ඒකාග්‍රතාවය දියුණු කරන්නට කටයුතු කරන්න ඕනේ. ආලෝකයේ විසිතවන්න වගේ සමස්තය අරමුණු කරන්නට අපට අපේ මනස අපේ සිහිය විසිතවන්නට පුළුවන්. එහෙම විහිදුවනකොට තමයි අර ආස්වාස ප්‍රස්වාසයේ විවිධ වෙනස්කම් අපට දැනෙන්න පටන් ඊට පස්සේ කය වෙනස් වෙනකොට ආස්වාද ප්‍රසආසය වෙනස් වෙන හැටික්ද දැනෙන්නේ නැහැ. කය ඒ ආස්වාද ප්‍රසආසය වෙනස් වෙනකොට සිත වෙනස් වෙන හැටි දැනෙන්නේ නැහැ. ඊළඟට ආස්වාද ප්‍රසආසයේ වෙනස්කම් අනුව අපට හැකියාවක් ලැබෙනවා යම් යම් ආකාරයෙන් දහම දකිමින් ආස්වාද ප්‍රසආසය ප්‍රගුණ කරන්න. දැන් මේ ආනාපාන සතිය අවස්ථානයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිච්ඡානුපස්සීවා අප්‍රතිස්ථාමේත තික්කති අනිච්ඡානුපස්සීවා පස්සතිස්ථාමේත අනිත්‍ය දකිමින් ආස්වාස කරනවා අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරනවා ඒ කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසය ඇති වෙලා නැති වෙන ආකාරය වහා බිඳී යන ආකාරය ඒ අනුව අවශේෂ රූප කලාප ඇති වෙලා නැති වෙන ආකාරය පිටිවිලි ඇති වෙලා නැති වෙන ආකාරය දකිමින් ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ අවධානය යොමු කරනවා ඊළඟට අනිච්ඡානුපස්සී විරාගානුපස්සී විරෝධානුපස්සී අටිනිස්සග්ගානුපස්සී උතර විරාගානුපස්සී කියන්නේ නොයල්ම නොයල්ම ප්‍රගුණ කරමින් මේ ඇලෙන්නේ නැතිව බැඳෙන්නේ නැතිවයි මම මේ ආස්වාස ප්‍රස්වාසයේ පුහුණු කරන්නේ මගේ මනස ඇලීමෙන් බැඳීමෙන් තොරවයි පවතින්නේ ඒ බව දකිමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා මගේ මනස නිරෝධය අරමුණු කරමින් ඒ කියන්නේ ආස්වාද ප්‍රස්වාසයේ නිරුද්ධ වෙන ආකාරය ඇති වෙලා නැති වෙලා යන ආකාරය ඒ නිරෝධය දකිමින් ආස්වාද ප්‍රස්වාස ප්‍රපටිනිස්සග්ග කියලා කියන්නේ කෙලස් දුරු කිරීම ක්ලේශයන් දුරු කරමින් ආස්වාද ප්‍රස්වාසය කරන මේ විදිහට මනවින් ප්‍රගුණ කරද්දී ආස්වාද ප්‍රස්වාසයේ සාධක කොටගෙන කය ස්වභාවයත් සිතේ ස්වභාවයත් බාහිර පරිසරයත් මේ සමස්තය පිළිබඳ අවධානය දියුණු කරනවා ඒවාහි යථා ස්වභාවය හඳුනා ගන්නට පුළුවන් ආකාරය. සතිපට්ඨානය කියලා කියන්නේ අතීත උපාදාන වලින් සිත නිදහස් කරගෙන අනාගත උපකල්පන වලින් සිත නිදහස් කරගෙන වර්තමානයේ ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් බර නොවේ පවතින ස්වરૂපය පවතින ස්වરૂපය කියන්නේ එක කේන්දිලා ඉන්නත නෙමෙයි එතන ඇති වෙනතොට සමතයක් පමණයි ඒකාග්‍රතාවයක් පමණයි විදර්ශනාවේදී අපි සිහිය පිහිටවන්නේ කායික මානසික බාහිර සමස්තයම තුල කුමක්ද සිද්ධ වෙන්නේ කියලා යථා ස්වභාවයෙන් පවතින ආකාරයෙන් දකින්නට සිත පුහුණු කිරීම. එතනදි තමයි නිවැරදි ප්‍රකෘති සංඥා ඇති වෙන්නේ. එතනදි තමයි ප්‍රකෘති මනෝභාවයන් ඇති වෙන්නේ. ඒ ප්‍රකෘති සංඥා ප්‍රකෘති මනෝභාවයන් තමයි ප්‍රකෘති දෘෂ්ටිය හෙවත් සම්මා දිට්ඨිය යන්නේ. එතකොට ගිරිමානන්ද සූත්‍රයේ මුල් සංඥා නවයෙන් තථාගතයන් වහන්සේ අපට මඟ පෙන්වනවා මෙතෙක් ඇති වෙලා තියෙන වැරදි සංඥා දුරු කරන්නට දහවැන්නෙන් අපට මඟ පෙන්වනවා සිහිය පිහිටුවාගෙන යථා ස්වરૂපයේ සංඥා මනෝභාවයන් දෘෂ්ටි අවදි කරගන්නේ කෙසේද කියන බව. මේ සිහිය පුහුණු කරන පුහුණු කරන සමනක තමයි පවතින ආකාරය નિවරදිව වටහා ගන්න ශක්තිය අපිට ලැබෙන්නේ මේ කාරණා සිදුවීම පවත්වාගෙන මේ දස සංඥාව ප්‍රගුණ කරන්නට හැම දිනාටම මේ අසු දහම් කරුණු මහෝපකාරී වේවා විශේෂයෙන් මේ කොරෝනා වසංගත සමයේ සමමුත් ආරක්ෂා වෙලා අනුමුත් ආරක්ෂා කරන්නට අවස්ථාවෝචිතව හැම විටම සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිහිය පිහිටුවාගෙන අපි ඉස්සර කලේ මෙහෙමයි කියලා නෙමෙයි අතීත උපාදාන පසකින් තබලා අනාගත උපකල්පන ඒ කියන්නේ බිය වෙලා පැතිගෙන මෙහෙම වේද මෙහෙම වේද කියලා එහෙම හිතාගෙන කටයුතු කරන්න කිව්වේ. ඒ වගේම හැඟීම් බරව කටයුතු කරන්න කිව්වේ. පවතින ස්වરૂපේ වටහාගෙන සමනු අනුම විනාශයෙන් වළක්වා ගන්නට කටයුතු කළ හැකි සිහිය පිහිටවා ගත්තොත් සති සම්පජානී සිහිය සහ නුවණ අවදි කරගන්නවා. දේ සඳහා හැම දිනාටම මේ අතු දහම් කරුණු මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකයේ ඥාතීන්ටත් ඔබ අප හැම දිනකටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවිතන සීතන්න වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දක්ඛිරං රක්ඛන්තු තං සදා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පුරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ Thank you. දේශනාවේ සංගීත දඩියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0112 30 710යි